අපි අවිචාරවත්ව ක්‍රියාත්මක වුණොත් විතරයි. හැඟීම් බර වුණොත් හැඟීම් වලට වහල් වුණොත් තෘෂ්ණාව අවදි වෙන විදිහට කල්පනා කළොත් හිතුවොත් තමයි ඒ ක්ලේශය මතුවෙන්නේ. එහෙම නැත්නම් හැම විටම අපේ සිත තණ්හාවෙන් මුලාවටපත් වෙලා පවතිනවා, තණ්හාවෙන් වසඟ වෙලා පවතිනවා, අපේ මනස කෙලසිලා පිරිහිලා පවතිනවා කියලා එහෙම නියමයක් නැහැ. පැවිද්දාට වගේම ගිහියාටත් ඕනනම් තමන්ගේ සිත කෙලස් ධර්ම නිදහස් කරගෙන, සැහැල්ලු කරගෙන, ප්‍රසන්නව පවත්වන්න පුළුවන් ඕනෑතරම්. අලෝභය මතු කරගන්න පුළුවන් නම් අද්වේෂය මතු කරගන්න පුළුවන් නම් අමෝහය මතු කරගන්න පුළුවන් නම් එහෙම මතු කරගෙන ඉන්න අවස්ථාව ගිහියාගේ මනසත් බොහොම පැහැපත් ප්‍රසන්න ශක්තිමත් මනසක්. ගිහියාටත් නීවරණ ධර්ම ටික කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ටික යට කරගන්න පුළුවන් නම් ගිහියාගේ සමාධියයි පැවිද්දාගේ සමාධියයි කියලා ආයේ වෙනසක් නැහැ. සමාධියට ගිහි පැවිදි වෙනසක් නැහැ. ධානයට ගිහි පැවිදි වෙනසක් නැහැ. නිකලස් බවට ගිහි පැවිදි වෙනසක් නැහැ. නමුත් අවශ්‍ය වෙන්නේ අර ක්ලේශ ධර්මයන් අවදි නොවි මනස පවත්වන ආකාරය හුරු වීමයි පුරුදු වීමයි පුහුණු වීමයි. දැන් පැවිද්දෙකුට යම්කිසි ඉඩකඩක් තියනවා අර තණ්හාව මතුවෙන කාමයන් වැඩෙන මූලික කාරණාවලින් බැහැරව සිටින්නට. දැන් තණ්හාව ඇති වෙන අවස්ථා තවත් තැනක දෙආකාරයකට හඳුන්වනවා වස්තුකාම සහ ක්ලේශකාම. වස්තුකාම කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පිළිබඳව ඇති වෙන කැමැත්ත. එහෙම නැත්නම් තණ්හාව. ක්ලේශකාමයේ කියලා කියන්නේ අරමුණ නැති අවස්ථාවේදී මනසින් ඒක තලු මරමින් භුක්ති විඳින, ඇලෙන බැඳෙන ගතිය. එතකොට වස්තුකාමය කියලා කියන්නේ ඉන්ද්‍රියට අරමුණ ගෝචර වෙන අවස්ථාවේ ඇතිවෙන ඇලීම බැඳීම. ක්ලේශකාමය කියලා කියන්නේ අරමුණ නැහැ. නමුත් මනසින් ඒ අරමුණ ප්‍රියශීලී විදිහට කැමැත්තෙන් නැවත නැවත ආවර්ජනා කරමින් ඒක ආස්වාදනීය ආකාරයෙන් භුක්ති විඳිනවා. ඒක තමයි ක්ලේශකාමය කියන්නේ. දැන් පැවිද්දාට අර වස්තුකාමයන්ගෙන් යම් ප්‍රමාණයකට බැහැර වෙලා ඉන්නට පුළුවන්. මොකද තමන්ගේ කියලා බිරිඳක් නැහැ, සැමියෙක් නැහැ, දරුවන් නැහැ. තමන්ගේ කියලා ව්‍යාපාර කරන්නට අවශ්‍ය නැහැ, ධනය උපයන්නට, මුදල් උපයන්නට අවශ්‍ය නැහැ. එතකොට අර ඉන්ද්‍රියන්ට අරමුණු වෙන වස්තුකාමයන්ගෙන් පැවිද්දාට බැහැර වෙලා ඉන්නට පුළුවන්. හැබැයි පැවිද්දා ක්ලේශකාමයන්ගෙන් එනිසාම නිදහස් වෙනවද කියලා නියමයක් නැහැ. වස්තුකාමයන් කොච්චර ඒවයින් බැහැර වුණා වුණත් පැවිද්දා ක්ලේශකාමයන්ගෙන් විනාශ වෙන්නට පුළුවන්. ගිහියාට අර වස්තුකාමයන් පවතිනවා. ඒ කියන්නේ බිරිඳ, සැමියා, දරුවා, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රැකී ආරක්ෂා, ව්‍යාපාර, ධනය. ද මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන වස්තුන් පවතිනවා. ඒ වස්තුන් පවතිනවා වගේම ක්ලේශයනුත් පවතින්නට පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙකුට ඒ වස්තුන් නැති වෙච්ච පමණින් ක්ලේශයන් නැති වෙනවා කියලා නියමයක් නැහැ. එහෙමනම් නිර්ධන පුද්ගලයා ඉක්මනින් නිවන් දකින්නට ඕන. එහෙමනම් සියල්ල අහිමි වුණු පුද්ගලයා ඉක්මනින් කෙලස් නසන්නට ඕන. එහෙම දේවල් අහිමි වුණා කියලා අතහැරුණයි කියලා අතහැරියයි කියලා එපමණකින් ක්ලේශකාමයේ දුරු කරන්නට බෑ. ක්ලේශකාමයේ දුරු කරන්නට නම් ඒ ක්ලේශයන් ජනිත වෙන්නේ කවර ආකාරයෙන්ද කියලා හඳුනාගෙන එය දුරු කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නට ඕන. පින්නතුනේ මහාන වෙච්ච පමණට කෙනෙකුට නිවන් දකින්න පහසු නැත්තේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මහාන වෙලා හිටපු ඇතැම් අය නිවන් අවබෝධ නොකරගනිද්දී ගිහිව සිටිය ඇතැම් අය නිවන් අවබෝධ කළා. ඇතැම් භික්ෂුන් වහන්සේලා හිටියා සෝවාන් ඵලයටවත්පත් උනේ නැහැ. හැබැයි ඇතැම් ගිහියෝ හිටියා අනාගාමී වුණා. ඒ වගේම සුද්ධෝදන රජුරෝ වගේ අය අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. සන්තති ඇමතිය වගේ අය අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. එහෙනම් මෙතන තියෙන්නේ ගිහි පැවිදි ප්‍රශ්නයක් නෙමේ මනස පුහුණු කිරීම පිළිබඳ කාරණයක්. තණ්හාව ඇති වෙන්නේ කෙසේද කියලා හඳුනාගෙන එය දුරු කිරීම පිළිබඳවයි අපි උනන්දු වෙන්න නැත්තේ ඒකට හිසේ කෙස් තියනවද ඇඟේ වස්ත්‍රය මොකද්ද ඉන්නේ ගෙදරද පන්සලේද විනිදක් ඉන්නවද සැමියෙක් ඉන්නවද අමුදරුවන් ඉන්නවද එහෙම නැත්නම් අවශේෂ සම්පත් තියනවද කියන කාරණේ මත නෙමේ ඒවා සම්බන්ධව තෘෂ්ණාව ජනිත වෙන්නේ කොහොමද ප්‍රඥාව ජනිත වෙන්නේ කොහොමද කියලයි අපි පරිස්සමින් තේරුම් ගන්නවා ඒ නිසා පැවිද්දාට යම්කිසි ඉඩක් තියනවා යම්කිසි පහසුවක් තියනවා අර වස්තුකාමයන්ගෙන් බැහැරවීම තුල ක්ලේශකාමයේ දුරු කරන්නට. නමුත් ඒකම විනාශයට හේතු වෙන්නත් පුළුවන්. ඒ මොකද්ද? Tamante මේ දේවල් අහිමි වීමම කෙලස් වැඩි වෙන්නට හේතුවක් වෙන්නත් පුළුවන්. දැන් අපි දකිනවානේ සමහර වෙලාවට දුප්පත්ව ඉපදිලා ඉන්න අය ඒගොල්ලන්ට අපිට දැන් දේවල් ගොඩක් අඩුයිනේ ඒ නිසා දැන් අපිට දේවල් අතහරින්න පහසුයිනේ අපිට අතහරින්න තියෙන ටිකයිනේ දේවල් අපේ තණ්හාව අඩුයිනේ කියලා එහෙම කල්පනාවක් ඇති වෙන්නේ ඒගොල්ලන්ට හිතෙන්නේ අපිට නෑ අරගොල්ලන්ට තියෙනවා එතකොට ඇයි අපිට නැති ඒකට සසර කර්මයක් නිසා හරි සමාජයේ දෝෂයක් නිසා හරි සසර කර්මය කියලා හිතනවා නම් ඒගොල්ලෝ ඒකට පින්කම් කරනවා මොකටද සසරේ දේවල් ලබන්න එතකොට මේ පින්කම් කිරීම තුලත් ඒ අයගේ තෘෂ්ණාව තමයි වැඩෙන්නේ නොලැබූ සම්පත් ලබන්නට තියෙන කැමැත්ත. එතකොට සමාජයේ දෝෂයක් නිසා Tamanට මෙහෙම වෙලා තියෙනවා කියලා හිතනවා නම් සමාජයත් එක්ක ගැටෙනවා. එතකොට ගැටෙන්න ද්වේෂය මතුවෙන්නට ඒගොල්ලන්ගේ චිත්ත සංකල්පනාව හේතුවක් වෙනවා. එතකොට ඒගොල්ලන්ට සම්පත් අඩු බව නිවනට උදව් වෙලා නැහැ. ලෝභ ද්වේෂ මතුවෙන්නට ඒ තුලින් මෝහය ජනිත වෙලා සසරේ අතරමං වෙන්නට වඩ වඩාත් කෙලස් වැඩෙන්නට ඔවුන්ගේ අසරණ භාවය එහෙම නැත්නම් දුප්පත්කම සම්පත් අඩු බව හේතුවක් වෙලා තියෙනවා. ඒ සමහර පැවිද්දන්ට Taman කරුණු නුවණින් තේරුම් අරගෙන දේවල් අතහැරලා පැවිදි වුණා උනත් පසුකාලීනව නුවණින් කල්පනා කරන්නට බැරි වුණොත් නුවණ පවත්වා ගන්නට බැරි වුණොත් ආපහු තමන් අතහැරලා ආපු දේ පිළිබඳව තණ්හාව මතුවෙන්නට පුළුවන්. පරාදේ මට ගොඩක් දේවල් තිබුණා මං ඒව අතහැරලා ඒ ටික තිබුණා නම් හොඳයිනේ කියලා තමන් අතහැරපු දේවල් ගැන යලිත් තණ්හාව මතුවෙන්නට ඕන තරම් ඉඩ කඩ තියෙනවා පැවිද්දට. තමන් පුංචි කාලෙම ඒව බරපතලක් නොදැන නම් පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ ලොකු මහත් වෙනකොට ඒ පැවිද්දාට හිතෙන්නට පුළුවන් පරාදේ පුංචි කාලේ අපි බොහෝ දේවල් අතහැරලා දැන් තමයි තේරෙන්නේ අපි ගිහි ජීවිතේ හිටියානම් කොච්චර අපට කියලා අපේ ජීවිතේ ගොඩනගා ගන්න තිබුණාද ගිහියෝ තම තමන්ට කැමති කැමති හැටියට ජීවත් වෙනවා අපිට තමයි මේ නීති රීති ඔක්කොම අනුම්මතය පෙන්න වෙලා තියෙන්නේ කියලා තමන් අතහැරපු දේ ගැන පැවිද්දාට වඩාත් කාම තණ්හා මතුවෙන්නට පුළුවන් ඒ නිසා පෙන්නතුනේ ප්‍රඥාව හරියට අවදි කරගත්තේ නැතිනම් පැවිදි වෙච්ච පමණට වස්තුකාමයන්ගෙන් බැහැර වෙච්ච පමණට ඒ පැවිද්දා නිවනට සමීපයි කියලා නියමයක් නැහැ. එහෙම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තීරණය වෙන්නේ පැවිද්දාගේ සිත මෙහෙවන ආකාරය මත, පැවිද්දාගේ චිත්ත සංකල්පනා හසුරුවා ගන්න ආකාරය මත. ඒ වගේම තමයි මේ උදාහරණයක් හැටියට අපි කිව්වේ අපි දැන් මේ කතා කරන මාතෘකාව ගිහි ජීවිතයේ ඉඳගෙන තෘෂ්ණාව දුරු කරන ආකාරය. එතකොට උදාහරණයක් හැටියට අපි පැවිදි ජීවිතයේ ගත්තේ පැවිද්දා කාම සම්පත් වලින් ඈත් වෙච්ච පමණට තණ්හාව දුරු කරනවා කියලා නියමයක් නැහැ. ඒ වගේම තමයි ගිහියා කාම සම්පත් සමග හිටපු පමණට කෙලස් වැඩෙනවා කියලා නියමයක් නැහැ. කෙලස් වැඩෙන ක්‍රමය නොවැඩෙන ක්‍රමය හරියට හඳුනාගන්න. දැන් ඒ විදිහට සම්පත් බහුල වීමෙන් කෙලස් වැඩෙනවා නම් එහෙනම් සිද්ධාර්ථ කුමාරයාට එහෙම කවදාවත් බුදු වෙන්නට හම්බ වෙන්නේ නැහැ. එතකොට යසකුල පුත්‍රයා වගේ අය මහා සම්පත් ඇතුව ඊළඟට උපතිස්ස කෝලිත වගේ පරිබ්‍රාජකයන් ඒ අය මහා සම්පත් ඇතුව ජීවත් වෙච්ච අය. එතකොට ඒ සම්පත් නිසා තමන්ගේ ජීවිතයේ තිබුණු ඒ බන්ධනයන් නිසා සසරින් එතර වෙන්නට බැරි වෙනවා නම් කෙලස් නසන්නට බැරි වෙනවා නම් ඒ අයට කවදාවත් නිවන් දකින්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රට්ටපාල කුමාරයා විවාහ වෙලා භාර්යාවන් සිටියේදී බොහෝ සම්පත් රට්ටපාල කියන්නේ මුළු රටම පාලනය කරන්න තරම් ධන සම්පත්. ඒ සියල්ල අතහැරලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ නැවත ගෙදරට පිණුසිඟා වඩිනකොටත් ආපහු උන්වහන්සේ අල්ලා ගන්නට උපාය මාර්ගය යෙදුවා අර පුරාණ භාර්යාව ඇවිදින් කාමයන් වර්ණනා කරමින් උන්වහන්සේ සිවුරු හරවා ගන්නට වෑයම් කළා. නමුත් උන්වහන්සේ රැඳුනේ නැහැ. ඒ කුමක් නිසාද? ඒ සියල්ලක් ඕන්නම් දුරු කරන්නට පුළුවන් ඒවා පිළිබඳව තියෙන කාම තණ්හාව. දැන් එහෙම සම්පූර්ණයෙන් අතහැරලා ගිය අය පමණක් නෙවෙයි පින්නතුනේ. ගිහි ජීවිතයේ ඉඳගෙන සෝවාන් ඵලය